ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ ඊට මෙත් සිතින් අද දවසෙත් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර රැගෙන අපි ඔබව මුණ ගැහෙනවා. ඉතින් විශේෂයෙන් මිලිඳු රාජ ප්‍රශ්නය සරල සිංහල අනුවාදය අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් ඔබ අතටපත් කරන්නට යෙදුණ මේ දිනවල මේ පොත ඔබට කියවීමටත් අවස්ථාව තිබෙනවා අපි ඒ සඳහා ඔබට ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්සේ පැන විසඳුම සිදු කරමින් දහම් කරුණු විවරණය කරන අවස්ථාවේ ඔබට පොතත් පරිශීලනය කරමින් නැත්නම් පොත පරිශීලනය කරලා තිබුණා නම් ඔබට වඩාත් පහසු භාවිතාවන් ඇති වෙන්නටත් ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ සඳහාත් අපි ඔබට ආරාධනා කරනවා විශේෂයෙන් අද දවසේ මේ උතුම් සදාම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ බොරගොඩවත්ත මිනුවන්ගොඩ පදිංචි ඩුබායි රාජ්‍යයේ සේවයේ නියුතු පින්වත් රජික ශ්‍රියාන් මහත්මයා විසින් ඉතින් ඒ පින්වත් දායකත්වය නිසා මේ උතුම් සදාම් පිළිසඳර ලෝකයට ශ්‍රද්ධා රූපాయන ඔසේ දායාද කරන්න අපට අවස්ථාව ලැබෙනවා. ඉතින් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේත් වන්දනා කරගෙන අපි මේ උතුම් සදාම් පිළිසඳර දැන් ආරම්භ කරමු. වෙනදා වගේම මේ මොහොතේ අපට කරුණාවෙන් උතුම් සදාම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් වහන්සේ වන අවසරයි පූජ්‍යපාද වැලිමඩ ශ්‍රද්ධා ශීල ස්වාමින්දයන් වහන්සේ අපි තාම ගෞරවයෙන් පාද අභිවන්දනයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීන් අවසරයි අපේ ගිය අවස්ථාවේ මිලිඳු රාජ ප්‍රශ්නේ කතා කරමින් සිටින විට ඔබ වහන්සේ අපට පහදලා දුන්නේ ශ්‍රද්ධාව පිළිබඳව ප්‍රශ්නය ශ්‍රද්ධාවේ ස්වභාවය පිළිබඳව ස්වාමීන් අවසර ස්වාමීන් නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි ධර්මාදාස නම් වූ ධර්මාදාස දහම් කැඩපතක් බඳු උතුම් මිලිඳ ප්‍රශ්නේ තමයි සාකච්ඡා කරන්නේ. සාකච්ඡා කරනවා කියන්නේ කියන කරුණු සිහි කර ගැනීම, කතා බහ කර ගැනීම. ඊට පස්සේ ඉතින් ඒ සංවාදයෙන් අපේ ජීවිතයේ දහම් කරුණු මතක තබා ගැනීම. ඒ වගේම දහම් කරුණු පුරුදු කිරීම. ඉතින් මේවා ඉගෙන ගන්නකොටම තේරෙනවා දැන් මම අර ඉස්සෙල්ලා මතක් කළේ දහං කණ්ණාඩියක්. අපි කලින් වැඩසටහනකදී මතක් කළා. දහං කණ්ණාඩියක් කිව්වම කණ්ණාඩියෙන් කරන්නේ කණ්ණාඩියෙන් බලලා තමාව හදාගන්න එතකොට මේ මිනින්ද ප්‍රශ්නේ දහං කණ්ණාඩියක් නම් මේ දහං කරුණු ඉගෙනගෙන තමන් හැදෙන්න ඕන. ඒක තමයි මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාව කියන එකේ ස්වභාවය මොකක්ද කියලා මේ මිලින්ද රජුව අහපු ප්‍රශ්නෙට නාගසේන මහරහතන් වහන්සේ උත්තර දුන්න ආකාරය අපි කලින් වැඩසටහනේදී කතා කළා. මේ ඔක්කොම යන්නේ අර අන්‍යෝ කුසල් දහම් කියන්නේ. එහෙමයි. උපතක් කරා යන්නේක වළක්වා ගන්නට යෝනිසෝ මනසිකාරයයි ප්‍රඥාවත් අන්‍යෝ කුසල් දහම් උපකාරී වෙනවා කියනවා. ඒතර යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා ඇහුවා. ඊට පස්සේ අන්‍ය කුසල් දහම් කියනකොට සීලය ඊළඟට වීරිය සතිය සමාධිය ප්‍රඥාව තමයි අන්‍ය කුසල් දහම් කියලා විස්තර කරනවා. ඊට පස්සේ අහුව ස්වාමීනි සීලේ ස්වභාවය මොකක්ද? ඊළඟට සමාධියේ ස්වභාවය මොකක්ද? වීරියේ ස්වභාවය මොකක්ද? මේ ඊළඟට ඒ ටික තමයි අහන්නේ. ශ්‍රද්ධාවේ ස්වභාවය මොකක්ද? ඒකට අපි මේ වෙනකොට සීලය ගැනත් ශ්‍රද්ධාව ගැනත් කතා කළා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේගෙන් අපේ මිලිඳු රජතුමා අහන ප්‍රශ්නය ඒ තමයි ඊළඟට විශේෂයෙන් මතක් කරන්න ඕන සද්ධාවේ ස්වභාවය කියනකොට නාගසේන මහරහතන් වහන්සේ ස්වභාවයන් දෙකක් ඉදිරිපත් කළා. ඒ තමයි පැහැදීම ඇති කරනවා. ඊළඟට පැහැ ඇති වෙන පැහැදීමෙන් ධර්මී කරා යොමු කරනවා. ඒ නිසා ශ්‍රද්ධාව හරි උපකාරයි. අපි බලමු වීරිය ගැන අද. මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ වීරිහි ස්වභාවය කුමක්ද? වීරියේ ස්වභාවය මොකද්ද? මහරජාණෙනි වීරිය යනු තම ඉලක්කය සපුරා ගැනීමට උපකාර කිරීමේ ස්වභාවයයි. ඉලක්කය සපුරා ගන්න උපකාර කරන ස්වභාවය. වීරියෙන් ලබන උපකාරය හේතු වෙනුයි සියලු කුසල් දහන් නොපිරිහෙන්නේ. කුසල් දහම් වලින් වැටෙන්නේ නැතුව ඒ පිරෙහෙන්නේ නැතුව යාව ඒකේ තියලා තියෙන්නේ වීරියෙන් ලැබෙන උපකාරය. ඔන්න ආයෙ මතක තියාගන්න. තම ඉලක්කය සපුරා ගැනීමට උපකාර කරන ස්වභාවයේ වීරිය. ඉලක්කය සපුරා ගන්න උපකාර කරනවා. ඊළඟට තියෙන කුසල් දහම් පිරෙහෙන්න දෙන්නේ නැතුව කුසල් දහම් වලින් වැටෙන්න දෙන්නේ නැතුව එයාව එයාට දෙන උපකාරය දෙන්නේ වීරියෙන් මහරජාණනි ඒක මේ වගේ දෙයක් නිවසක බිත්තිය කඩා වැටෙන්න යද්දී ලීයෙන් කරුවක් ගහනවා පැහැදිලි නේද අර සරල පැහැදිලි උපමා සරල පැහැදිලි උපමා උපමා කරුවෙන් ලැබෙන උපකාරය හේතුවෙන් ඒ බිත්තිය කඩා නොවැටි මහණෙනි මහරජාණෙනි ඒ අයුරින්ම උපකාර කිරීමේ ස්වභාවය වීරියයි වීරියෙන් ලද උපකාරයනුයි සියලු කුසල් දහන් නොපිරිහි තියෙන්නේ. වීරියෙන් ලැබෙන උපකාරයෙන් තමයි කුසල් දහන් නොපිරිහි තියෙන්නේ. එතකොට අර අර උපමා හරි ලස්සනයි. අර බිත්තිය වැටෙන්න යනකොට කරුවක් ගහන්නේ. එහෙසම. එතකොට යම්කිසි කෙනෙක් කුසල් දහන් කියන්නේ සද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා, වීරිය, සති ඊළඟට ඒ වගේ ගුණධර්ම සමාධිය ඔන්න කෙනෙකුට මේ සීලේ රකින්න කුසල් දියුණු කරන්න උපකාර කියන්නේ උත්සාහ කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. එයාගේ එයාට සිල්පදයක් කැඩෙන්න අවස්ථාවක් කැඩෙන ස්වභාවයකට එනවා. ඒ එනකොට එයාට සිල්පදේ කඩා ගන්න නැතුව මෙයාව රඳවලා අර සීලේ තියාගන්නේ වීරිය. වීරිය නිසා. යම් මොහොතක වීරිය නැති වුණාද සීලේ කැඩෙනවා. එතකොට අර වැටෙන්න තිබ්බ බිත්තියේ ජැක් එක ගලවලා අයින් කළා. කරුව ගලවලා අයින් කළා. එතකොට බිත්තිය වැටෙනවා. හැබැයි වැටෙන්න ගිය බිත්තියට උනත් හරියට කරුව ගහගත්තා නම් බිත්තිය තියෙනවා. තේරුණා නේද? ඒ වගේ ඊළඟට පැහැදීමෙන් ඉන්නවා. ශ්‍රද්ධාවෙන් පැහැදීමෙන් ධර්මය අහලා බුදු ගුණ අහලා, දහම් ගුණ අහලා, සංඝ ගුණ අහලා, නිවන් මාර්ගය ගැන අහලා කුසල් දියුණු කරගෙන ධහම ඉගෙනගෙන එහෙම ඉන්නවා. ඉන්නකොට ඔහොම කාලයක් යනකොට මෙයාට කම්මැලි. වැඩ කටයුතු වැඩි වෙනවා. බනහන වෙලාව අඩු වෙවි යනවා. එහෙම යනකොට ධහමෙන් ඈත් වෙනවා වගේ පේනවා. ඔන්න දැන් පිටියල වෙනවා. ඒසොට නෑ නෑ උඹ දැන් ධර්මය අහන්න පටන් ගනින් ආයෙ මුලින් ඉඳලා පටන් ගනින් කියලා මෙයාව ආයෙත් අල්ලු කරලා දාන්නේ වීර්යය. එතකොට ඒ වීර්යය ඔහුට තිබ්බේ නැත්තම් ඒ වීර්යය ඔහුට තිබ්බේ නැත්තම් පිරිලාම යනවා. ඒකට එයාවත් දන්නේ නැහැ ඉස්සර පැය 24ෙම බණ අහපු අය පස්සේ පැය භාගයක් බණ ටිකක් අහන්නේ ඉස්සර හතර පොයටම සිල් ගත්ත අය පස්සේ කාලේ සිල් ගන්න නැති මට්ටමටපත් වෙනවා ඒකට ඒ විදිහට එයා වැටිවි වීර්ය නැති බවයි ස්වාමීනි අවසරයි අපේ වීරය ගැන ඔබ වහන්සේ අපට කරුණු හෙළිදරව් කළේ මිනුදු රාජ ප්‍රශ්නයට අනුව ස්වාමීනි අර කලින් අවස්ථාවේ අපි ශ්‍රද්ධාව ඉගෙන ගනිද්දී ශ්‍රද්ධාවේ ආකාර වශයෙන් ඉගෙන ගත්තා වීරයේදීත් එහෙම ඉගෙන ගන්න යෙදෙනවද ස්වාමීනි? ඔව් එහෙම තියෙනවා. නමුත් මේ අපි ඒ ගැන කතා කරන්න කලින් මම හිතනවා මේකේ තව තියෙන දැන් උපමාවක් ඇහුවට පස්සේනේ රජතුමා නාගසේන මහරහතන් සූත්‍රයක් දුන්නේ අර බිත්තියකට කරුවක් ගහන එක. ඒ වගේ තවත් උපමාවක් අහනවා අවසරයි. සාමාන්‍යයෙන් මිලිඳු රජු ලේසින් අතාරින්නේ. මහරජාණෙනි මේ මෙවැනි දෙයක්. කුඩා සේනාවක් සිටී. මහා සේනාවක් විසින් ඒ කුඩා සේනාව යටපත් කරනු ලබයි. එනමුත් ඒ කුඩා සේනාවේ රජු ඒ සේනා පිරිසට අන්‍යෝන්‍ය අනුග්‍රහය දක්වයි. සහාය දක්වයි. තමන්ගේ කුඩා සේනාව අවශ්‍ය යුද්ධ සේනාවට අවශ්‍ය යුද්ධෝපකරණ ආදී සපයා දෙයි. එසේ নিরතුරුව ලබන අනුග්‍රහය හේතුවෙන් එම කුඩා සේනාව අර මහා සේනාව මැඩපවත්වයි. මහරජාණෙනි කුසල් දහම් වලට උපකාර ලැබීමේ වීරියත් එවැනි දෙයක්. දැන් මේක අද කාලයට තේරුම් ගන්න බැයිද? ස්වාමීන් වහන්සේ කරුණාවේ පාදකී. අද කාලේ හැටියට සේනාව කුඩා වෙන්න පුළුවන්. නමුත් එක්කෙනෙක් නිතර නිතර අනුග්‍රහ කරනවා නම් ඒ යුද සේනාවට අවශ්‍ය යුද්ධෝපකරණ නිතර දෙනවා නම් ඒ අයට කරුණු කාරණා නිතර දෙනවා නම් නගා හිටවනවා නම් පිරිසට උපකාර කරනවා නම් කුඩා සේනාව විසින් මහා සේනාවක් යට කරන්න පුළුවන් කියලා මේ වචනයක් තියෙනවා. ඒ නිසා සේනාව පුංචි කියන එක අතාරින්න හොඳ නැහැ. දැන් සාමාන්‍යයෙන් සේනාව පුංචි වුණත් එයාලට නිතර නිතර අනුග්‍රහ ලැබෙනවා නම් එයාලට මහා සේනාවක් යටපත් කිරීමේ හැකියාවක් උපදිනවා. ඉතින් ඒකට හේතුව අර එක්කෙනෙක් අනුග්‍රහ කරන්ට ඒ ඒ අයට උපකාර කරන්න ඉන්නවා. දැන් සාමාන්‍ය මහා සේනාවක් වුණත් ඔවුන්ට අනුග්‍රහ කරන්න කෙනෙක් නැත්නම් ඔවුව දිරිමත් කරන්න කෙනෙක් නැත්නම් ඔවුන්ට ආයුධ දෙන්න කෙනෙක් කෙනෙක් නැත්නම් ඒ යුද්ධයේදී ඔවුන් පෙරදිලා යනවා මේ යුද්ධයක් ගැන කියන්නේ ඉතින් ඒකට හේතුව හරි අනුගාමී මේ මේ මේ මාර්ගයේ පෙන්වන දෙන කෙනෙක් නායකයෙක් සෙම්පතියෙක් නැති බව. ඒ නිසා සේනාව කුඩා වුණත් සෙම්පතියෙක් හරියට ඉන්නවා නම් නැගී හිටින්න පුළුවන්. සේනාව මහත් වුණත් සෙම්පතියෙක් නැත්තම් ඔවුන් විනාශ වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ආන්න ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. ඉතින් කියනවා වීරිය මේ වගේ කියනවා. ඒ තමයි අර කුඩා සේනාවකට ඉන්න සෙම්පතියෙක් වගේ කියලා කියනවා. එතකොට මහත්තයා සාමාන්‍යයෙන් කෙලිස් සැඩ පහර ඉදිරියේ අපි පුංචි අය. එහෙමයි. හිතේ උපදින රාගයට සාපේක්ෂව අසුබ මානසිකාරයේ පුංචි. රාගය බලවත්. හිතේ උපදින द्वේෂයට සාපේක්ෂව මෛත්‍රී පුංචි. ද්වේෂය බලවත්. හිතේ ඉපදින විසිරීම නිදිමත අලසකම කම්මැලිකම් ඕවට සාපේක්ෂව හිතේ උපදින වීර්යාදී ගුණ ධර්ම පුංචි. ඒතකොට සේනාව පුංචි. සතුරු විශාලයි. ඒතර පුංචි සේනාවකින් සතුරන්න ගහන්න ඕන. එතකොට ඒකෙදින් කරන්න තියෙන්නේ ඔවුන්ව නගා හිටවන්න ඕන. උපකරණ දෙන්න ඕන. ඒ වගේ තමයි සීලයක් කඩෙනකොට ඒ සීලේ කැඩෙන්න දෙන්නේ නැතුව එයා ඉගෙනගත්ත දහම් කරුණු ඔහුට සිහිපත් කරවලා ඊළඟට ධර්මයෙන් නගා හිටවලා මෙයාව ඒ මාවතේ රැගෙන යන්නේ වීරියෙන් ඊළඟට ওই යුද්ධයේදී මෙයා එක්කෙනෙකුට වෙඩි වැදිලා අතප්පයක් ඇදුණා. එතකොට එයාවට වෙහෙත් කළා, වෙදකම් කළා. එයා නැගී දින පුළුවන් කාලේ ආයෙ යුද්ධයට දාලා ඔක්කොම කරන්නේ වීරයෙන්නේ. ඒ වගේ තමයි සිල්පදයක් ඇදුනොත් එහෙම ඒ සිල්පදයට ප්‍රතිකර්ම කරලා ආපහු ඔහුව මාවතේ ගෙනියනවා වීරිය. වීරිය නැත්තම් සිල්පදයකට සිල්පදයක් ඇදෙනවා දන්නේ නැහැ ප්‍රතිකර්ම කරගන්නත් බැහැ. ඊට පස්සේ තමයි ශ්‍රද්ධාව නැති වෙනවා දන්නේ නැහැ ආයෙ ශ්‍රද්ධාව හදාගන්නත් බැහැ. ඉතින් මේ වගේ වීරිය ඔහු තුළ තියෙන්න ඕන. වීරියෙන් තමයි වැටි වැටි හරි නැගිට නැගිට යන්නේ. වැටි වැටි හරි නැගිට නැගිට හරි යන්නේ වීරිය නිසා. ඒ නිසා යම්කිසි කෙනෙක් කුසල් දහම් වඩන්ට අප්‍රමාණ වීරියක් ගන්නවා නම් කවදා හරි ඔහු කුසල් දහම් වඩනවා. ඔහු කරපු වීරිය කවදා හරි එකතුයි. දැන් සාමාන්‍ය යුද්ධයකදී යුද්ධයකදී නිකා මුළු ගැන් වෙලා අයිනට වෙලා මැරෙන කෙනයි යුද්ධයට මොහොන දීලා මැරෙන කෙනාගේ අතරින් වීරියවන්තයා කවුද? මේ ස්වාමීන් යුද්ධයට මොහොන දෙන්න යුද්ධයට මොහොන දෙන කෙනා. මාක්නිසාද ඔහු පෙරදෙන්න හරි දිනන්න හරි ඉදිරිපත් වුණා. ඒ වගේ තමයි සිල් රකින්න පුළුවන් වුණත් බැරි වුණත් සිල් රකින්න මහන්සි වෙන්න ඕන. ඒක වීරිය. ස්වාමීන් බොහෝ කොට මේ ඒ කෙලෙස් එක්ක කටයුතු මේ කෙලෙස් වලට නතු වෙන අවස්ථාවන්නේ පරාජය පිළිගන්න එක මේ සාමාන්‍ය සමාජයේ සිද්ධ වෙන්න පුළුවනි. අපි තුල සිද්ධ වෙන්න පුළුවන් සාමාන්‍ය. ඒ කියන්නේ දැන් මේ කෙලෙස් යටපත් වී මේ කෙලෙස් උස්සන්න වෙනකොට ඔබ වහන්සේ මේ පැහැදිලි කරලා දුන්න පරිදි ඊට විරුද්ධ වීරිය පිහිටවා ගන්න නැතුව පසුබා යන්න තියෙන ඉඩ පසුබා යන්න නැවත නැගී තින්නේ එහෙමයි සර් නැවත නැගී තින දැන් මේ බිත්තිය වැටෙනකොට ගහන්න ඕන කරුව එහෙමයි සර් නැගී තීම නේකනේ දැන් බිත්තිය වැටෙන්න හදනවා කියලා කියන්නේ බිත්තිය දැන් හවිහත්තිමත් නැහනේ එහෙමයි ඒ නිසා කරුවක් ගහන්න ඕන. සමහර වෙලාවට කරුව ගහලා මේ දැන් අපි කියමුකෝ ස්ලැබ් එකක් ගන්නකෝ. ස්ලැබ් එකට මේ මේ මේ සැටලිම ගහලා දැන් ඔන්න ඒ කරුවෙන්නේ ඔක්කොම දැන් තියෙන්නේ. ඊට පස්සේ කොන්ක්‍රීට් එක දාගන්නවා. දාලා ඒක දවස් දෙකක් යනකොට ආයෙ කරුවෝන්නේ නැහැ. එහෙමයි. ඒ වගේ තමයි යම්කිසි කුසල් දහමක් අමාරුවෙන් නමුත් රැකගෙන ඒ කුසල් දහමෙන් කළ යුතු කෘත්‍ය අපි කළාට පස්සේ ආපහු වීරි කියලා දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මොකද ඒ ගුණධර්ම එක අපි කියමු සෝවාන් වුණා කියලා. ඔන සීලයක් රැක ගන්න මහන්සි වෙවි මහන්සි වෙවි මහන්සි වෙවි ඉන්න ගමන් එයා ධර්මයේත් මනසිකාර කළා. ධර්මයේත් හිත පිහිටෙව්වා. යෝනිසෝ මනසිකාරයේත් මනාව පිහිටෙව්වා. පිහිටවල පංච උපාදානස්කන්ධය ආර්ය සත්‍ය ආදී නුවණින් විමසමින් ඔහු මනාව ධර්මයේ පුරුදු කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගුණධර්ම පුරුදු කරනවා. ඔහුගේ යම් දවසක ඔහුගේ සක්කාය දිට්ඨිය නැති වුණා. සක්කාය දිට්ඨිය නැති වුණොත් එහෙම ඔහුගේ හිතේ කවදාවත් ප්‍රාණඝාතයක් කරන්න සිටිවිල්ලක්වත් ඇති වෙන්නේ නැහැ. සොරකම් කරන්න සිටිවිල්ලක්වත් වෙන්නේ නැහැ. වැරදි කාම සේවනය කරන්න සිටිවිල්ලක්වත් වෙන්නේ නැහැ. බොරු කියන්න සිටිවිල්ලක්වත් වෙන්නේ නැහැ. සුරාවට සිටිවිල්ලක්වත් වෙන්නේ නැහැ. එතකොට නමුත් ඒ දක්වා ඔහු බොහොම අමාරුවෙන් සිටික රැකගෙන ආවේ. නමුත් මෙතෙන්ට ආවට පස්සේ ඒකට 아무තු වීරියක් අවශ්‍ය නැති වෙනවා. ඒ නිසා මේ ಗುಣධර්ම ටික ස්ථාවර වෙනකල් පිහිටනකල් ඒ ಗುಣධර්ම වලට ලොකු සපෝට් එකක් උපකාරයක් ඕන වෙනවා. ඒ උපකාරය දෙන්නේ වීරිය. ඒ උපකාරය දෙන්නේ වීරිය. ඉතින් ඒ නිසා වීරියෙන් ලැබෙන උපකාරයෙන් තමයි මේක වෙන්නේ. හරියට කුඩා සේනාවකට අණ දෙන සෙම්පතියෙක් වගේ. ඒතර කුඩා සේනාව කියන්නේ ශ්‍රද්ධාව තියෙන්න පුළුවන් පුංචියට. ශීලයේ තියෙන්න පුළුවන් පුංචියට. ඊළඟට අනිත් ගුණ ධර්මති ප්‍රඥාව තියෙන්න පුළුවන් පුංචියට. සමාධිය තියෙන්න පුළුවන් පුංචියට. නමුත් ඔහුට වීරිය තියෙනවා නම් නැවත නැවත එහි යෙදී වාසය කරනවා නම් වැටෙන්නේ නැතුව. ආන් ඒකෙන් අර පුංචියට තිබ්බ ಗುಣධර්ම විශාල ප්‍රතිඵලයක් තරහ රැගෙන යනවා. ඒක කරවන්නේ වීරියෙන්. තවත් උපමා තියෙනවා දැන් මේකෙදින් කියනවා වීරියෙන් ලැබෙන උපකාරය නිසා කුසල් දහම් නොපිරිනව කියනවා. මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ ওই කරුණ මැනවින් වදාරලා තිනවා මෙහෙම. පින්වත් මහණෙනි වීරියවන්ත වූ ආර්ය ශ්‍රාවකයා අකුසල් දුරු කරයි කුසල් වඩයි. වැරදි දේ අත්හරි නිවැරදි දේ ප්‍රගුණ කරයි. පිරිසුදු ජීවිතයක් පරිහරණය කරයි. මේ විදිහට ඒතොර ඒ මේ ආර්ය ශ්‍රාවකයාගේ වීරියවන්ත ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි අකුසල් දුරු කරනවා. ඕන වීරිය ස්වභාවයක්. කුසල් උපදවනවා. වැරදි දේ අත්හරිනවා. මේක වැරදි කියලා දැනගෙන යම් කිසි කෙනෙක් අත්හරිනවා නම් එයා තුළ තියෙන ගුණය තමයි වීරිය. ඒදුට නිවැරදි මේක නිවැරදි කියලා දැනගත්ත කෙනා ඒක ප්‍රගුණ කරනවා නම් එයා තුළ තියෙන ගුණය තමයි වීරිය. පිරිසුදු ජීවිතයක් පරිහරණය කරනවා ජරා වෙච්ච නැති ජීවිතයක් ගත කරන්නම් වීරිය ඕන. ඒකට අද කාලේ කවුරු හරි කෙනෙක් ජරා ජීවිතයක් ගත කරනවා නම් ඔහු තුල නැත්තේ වීරිය. වීරිය. නැගී හිටීමේ වීරිය. ඉතින් අපේ අඟුලිමාලයන් වහන්සේ ගත්ත කොච්චර වීරිය ධම්මෝ ඒ උත්තමයාගේ වීරිය. ඒ උත්තමයා පින්ඩපාතේ වරිනකොට මිනිසුන්ගේ ගෙවල් වලට ඒ මිනිසුන්ගේ නෑදෑයන් යක්කු වෙලා ආවේශ වෙලා ඇවිල්ලා කෑ ගහනවනේ. අඟුලිමාලයන්ට කොච්චර. ඉතින් අඟුලිමාලයන් හිතෙන් හිතනවා අන්න අය මට කරදර කරන්න එපා. මගෙන්ද අන්න අයට කරදරයක් නොවේවා. මාගේ සතුරෝද මිතුරෝද ධර්මයේ මාසත්තා. කියලා මේ සිත වඩමින් උන්වහන්සේ වඩිනවනේ. ගෙදරකට යනකොට බැනුම් අහනකොට මේ යන යන ගෙදරින් කෑ ගහනකොට ඉදිරියට ඒ වගේ දැනක හිත හදානින්න කොච්චර වීරියක් ඕනේද ඊළඟට භාවනා කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි මහත්තයා ඇස් දෙක පියාගෙන නිකන් කුටු කුටු ගගා ඉන්න බෑ මේක. ඒ හිත හිමීට හිමීට සංසිඳව ගන්නකොට ලෝකික අකුසල් හිතට එනවා. කොහෙන් එනවද දන්නේ ඉතින් ඒව එද්දින් ඒව පාලනය කර කර සමහරට පුංචි දේ හිතට එනවා ලොකුවට. එහිවෙකේ අඟුලිමාලයන් වගේ කෙනෙකුට අර කැලේ මිනිස්සු 1000ක් දහස් ගාණක් මිනිස්සු මරද්දී අද්දකින් කොච්චරද මහත්තයා? අද්දකින් කොච්චරද? අද කල්ලේ දකිද්දි මිනිස්සු කඩාගෙන වැටෙනවානේ. මිනී දකිද්දි කඩාගෙන වැටෙනවානේ. ඒකට අද්දකින් කොච්චරද? ඒවා ඔක්කොම හිතට එනවානේ. දැන් අපි ලේසි නෑ මේ අර මේකේ ආශ්‍රවනේ. ඒ කියන්නේ යම් දෙයක් අපි බැලුවොත් ඒ බලපු දේ ඉවරුණාට ඒ බලනකොට ඇතිවෙච්ච ටික ඇතුලේ පිහිටනවා. දැන් වීඩියෝ එකක් බලලා ඉවරුණා කියන්නකෝ. ඒතර ඒ වීඩියෝ එක බලලා ඉවරයි. නමුත් ඒකෙන් බලපු දේ ඔළුවට යනවනේ. ඒ බලපු දේ ඔළුවට ගියාට පස්සේ ඊළඟට දැන් කතාවක් බලනවා. කතාව මතක හිටිනවා. එහෙම නෙවෙන්නේ මේක ඇතුළටත් යනවනේ එක. ඒතර මේ ඇස් දෙක පියාගෙන තනි වෙච්ච ගමන් ඇතුලේ තිබ්බ ටික එනවා. එතකොට ඒ ඇතුලේ තියෙන ටික හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඇතුලේ තියෙන ටික සුද්ධ කරගන්න එක තමයි අමාරුම දේ. දැන් ඔන ෆෝන් එකකින් මේ මොකක් හරි ගේම් ගන්න හරි වීඩියෝ බලන්න හරි පුරුදු වෙච්ච කෙනෙකුට ෆෝන් එක අතාරින්න ලේසි වෙයි. නමුත් ඒ ෆෝන් එකෙන් බලපු ඒවා මතක් වෙද්දී ඒ වෙලාවේ හිත දැඩි කරගන්න ඊට වැඩිය අමාරුයි. එච්චර වීරියක් ඕන යාට. ස්වාමීනි මේ වීරය මේ වඩන්න ආරම්භේ නම් දුර්වල වීරයක් අපි ගාව තිබිලා නිතර නිතර යට වෙනවා. උනත් මේ අභ්‍යාස අභ්‍යාස කිරීමෙන් අපි තුල වැඩි යනවද වීරිය? වීරිය අභ්‍යාස කිරීමෙන් තුලින් නෙවෙයි වීරිය වැඩි වීම පිණිස ගොඩාක් උපකාරී වෙන උපකාරක ධර්ම තියෙනවා. එහෙමයි ඒ වීරියට තියෙන උපකාරක ධර්මයක් තමයි මහත්තයා මේ දැන් අපි වීරිය ස්වභාවය බලමු ඉස්සෙල්ලා. වීරිය ස්වභාවය තමයි උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරනවා. උප්පන්නානං අකුසලානං ධම්මානං පහනං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති කියලානේ තියෙන්නේ. ඒතකොට උපන්නා වූ අකුසල් දහම් ප්‍රහාණය කරනවා. ඊළඟට eh, නෝපං අකුසල් ඉපදෙන්න දෙන්නේ ඊට පස්සේ උපන්නා වූ නෝපං කුසල් උපද්දවනවා. උපන්නා වූ කුසල් පිරිහෙන්න දෙන්නේ පිරිහෙන්න දෙන්නේ නැතුව මුලා වෙන්න දෙන්නේ නැතුව ඒ වීරිය ගානට පවත්වාගෙන යනවා. මේක වීරියේ ස්වභාවයක්. එතකොට අකුසල් මේ දුරු කරන එක කුසල් උපද්දවන එක තමයි වීරියේ ස්වභාවය. එතකොට මෙහෙම එකක් තියෙනවා. දැන් කුඹුරු කොටන එක උදේ ඉඳලා හැන්දෑ වෙනකම්. ඔව් ස්වාමිනේ. එදා වීරියක් තියෙනවා නේ. තියෙනවා ස්වාමිනේ. දැන් අම්මෝ ගෙවල් වල අම්මලා බලන්න මේ අම්මලාගේ වීරිය කියන්නේ අම්මෝ උදේ පාන්දරම නැගිටලා උයලා රෙදි හොදලා වලන් හොදලා ඊට පස්සේ ගෙදර අතු ගාලා රෙදි හොදලා ඊට පස්සේ ආය දවල් රුයලා ගෙදර දොරේ වැඩ කටයුතු කළා වත්තේ පිටේ ගිහිල්ලා පොල් ගෙඩි සුද්ධ කළා ওই ටිකත් ඔක්කොම කරලා ආය නාගෙන කියාගෙන ආය වලම් පිඟන් හොදලා ආය රැට උයලා ඔය කොහොම ටික කරගෙන පිටි කොටාගෙන වී කොටාගෙන ස්වාමීනි මේ මෛත්‍රිය එක්කත් වීරිය සම්බන්ධයිද මෛත්‍රිය කියන දේ එක්කත් වීරිය සම්බන්ධ වී යනවා ඔව් නෑ දැන් මෛත්‍රියත් එක්ක වීරිය කියන්නේ අමලරෙන් මේ කරුණාවෙන් දයාවත් එක්කත් අමලරේ කරුණාව දයාව තුළින් අර වීරිය පැවැත්වීමට උපකාරයක් වෙනවා නේද එහෙම තියෙනවා දැන් මම එතන කියන්නේ කිදෙන් එහෙම වීරියක් තියෙනවා එතකොට දැන් ඔහොම වීරිය කරන කෙනෙක් උනන් දැන් ධර්මයක් පුරුදු කරන්න ආවට පස්සේ අකුසල් එනකොට අකුසල් ප්‍රහාණය කරන්න දක්ෂ නැහැ. එතකොට අරක මේ සාමාන්‍ය ලෝකයේ තියෙන කායික වීරිය. නිවනට උපකාරී වෙන්නේ අකුසල් ප්‍රහාණය කරන්න, කුසල් උපද්දවන්න යම්කිසි තියෙනවා නම් එයාගේ හැකියාව. ආන්නේ වීරිය තමයි නිවනට උපකාරී වෙන්නේ. වීරිය කියන එක අපි තීරණය කරන්නේ එයා වැඩ කරන විදිහේ. මහත්සේ එහෙනම් මෙහෙම හිතන්නකෝ. ඔබතුමා අහලා නැද්ද මෙහෙම? ලෙඩ ඇඳේ ඉඳින් නිවන් දැක්කා දැක්කාය ගැන. ස්වාමීන් වහන්සේ කරුණාවෙන් ඔබ වහන්සේ පහදා දෙන්න. අපි හිතන්නකෝ පූතිගත තිස්සයන් වහන්සේ. එහෙමයි අවසරයි සර්. ඒතර පූතිගත තිස්සයන් වහන්සේ ලෙඩ ඇඳේ ඉඳගෙනනේ නිවන් දැක්කේ. එහෙමයි. ඉතින් සුද්ධෝදන රජතුමා නිවන් දැක්කේ අරහත්ත්වයට පත් වුණේ ලෙඩ ඇඳේ ඉඳීනේ. ඒතකොට ලෙඩ ඇඳේ වැතිරිලා ඉන්න කෙනෙකුට අපි කල්පනා කරන ක්‍රමයට අනුව වීරියක් තියෙනවද? කායික වශයෙන් අතපයක්වත් හොල්ලගන්න බෑනේ. නමුත් ඒ වීරිය කියන එක කායික දෙයක් නොවන නිසා මානසික දෙයක් වෙන නිසා මේක ගුණයක් වෙන නිසා තමයි ලෙඩ ඇඳේ ඉද්දින් මරණේ පෙනිපෙනී ඔහුට වීරිය කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මතක තියාගන්න වීරිය කියන එක අපි ඇඟෙන් ගත්තොත් එහෙම ඇඟ දුර්ලභ දුර්ලභ දුර්වල වෙනකොට ඇඟ ඔත්පල වෙනකොට වීරිය කඩාගෙන වැටෙනවා ඇඟ වීරිය කියන එක ඇඟේ තියෙන එකක් නම් වීරිය කියන එක ඇඟේ තියෙන එකක් නෙවෙයි වීරිය කියන එක මේ බුද්ධ ශාසනය කතා කරන වීරිය තියෙන්නේ මානසික ගුණයක් ඒක ගුණයන්නේ දැන් ශ්‍රද්ධාව කියන එක මානසික ගුණයන්නේ සීලය කියන එක මානසික ගුණයක් නේ. මොකද මේ සීලය රකින්න තියෙන කයෙන් වචනෙන් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ මානසික දෙයක්. කයෙන් වචනෙන් ක්‍රියාත්මක වෙනවා. වීරිය කියන්නේ මානසික දෙයක්. කයෙන් වචනෙන් ක්‍රියාත්මක වෙනවා. ඒතර කයෙන් වචනෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අකුසල් නොකර ඉන්නවා. කුසල් කරනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ වීරිය අධික භික්ෂුණීන් අතර අග්‍ර භික්ෂුණිය ගත්තොත් එමේ ඉතුමිය දරුවෝ නිසා ගොඩක් දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා මෙහි න්‍යාරණයකට ගිහිලා අසුපතු ගාගෙන ඉන්නවා. ඉතින් මෑණිවරු කියනවා මේ මෙහෙණින් වහන්සේලා ඉතින් එහෙනම් මහාන වෙන්න කියලා. මහාන වුණා. මහාන වුණාට පස්සේ වැඩ වැඩ වැඩ ඉතින්. දර මේ ගේනවා වයසක කෙනා ඉතින්. අර පුරු පුරුදු කෙනානේ ආරාම හිටපු දීපපත්තු කරනවා. ඒ ගිලම්පස් හදනවා. ඉතින් ඔහොම ඉන්නවා. ඔහොම ඉඳලා මෑ මොකද කරන්නේ? මෑට වෙලාවක් නැති නිසා මෑ ওই වත්පිළිවෙටි කරගෙන ඇවිල්ලා කණුවක් අල්ලගෙන කණුව වටේ කැරි කැරි භාවනා කරනවා. එහෙම භාවනා කළා මේ ඒ භික්ෂුණී අරහත්ත්වයට පත් වුණා. මේ වයසට ගිහිලා. තරුණ භික්ෂුණීන් භික්ෂුණියක් නෙවෙයි. ඉතින් මට මතක හිටියේ සිංහාල මාතා හෝ ඒ වගේ නමක් මට මතක නැහැ හරියට. ඉතින් ඒ නිසා වීරිය අධික භික්ෂුණී. ඊළඟට මේ බුද්ධ ශාසනය කොච්චර වීරියෙන් කටයුතු කළාද සංගියා. ඇයි දැන් තමන්ගේ කකුලට ගලකින් ගහගෙන මේ භාවනා කරපු සිද්ධි තියෙන්නේ මේ සතුරු වෙද්දී. ඊළඟට සාක්ෂි සංහාරයේදී අතපය කපලා තියෙද්දී ධර්මයේ සීකර කරේදී හිතට අකුසලයක් එන්න දෙන්නේ නැහැ ධර්මයේම සීකරනවා ඒක තමයි වීරිය සාමාවති පණ පිටින් පුච්චද්දී වීරිය කළේ එතකොට ඒවා මන මානසික දේවල් ඇත්තටම ඒවා උත්තරම ගුණධර්ම ඒ උත්තරම යුගයේ අතීතයට ගියා ඒ උත්තරම යුගයේ අතීතයට ගියා මේ වීරියට තියෙන අර්ථකතන පවාද වෙනවා කෙනෙක් වැඩිපුර පාඩම් කරනවා නම් වැඩිපුර නිදි මරනවා නම් වැඩිපුර වැඩ කරනවා නම් එහෙ දුවනවා නම් මෙහෙ දුවනවා නම් බුදියාගෙන ඉන්නේ නැත්නම් අන්න එයාට අපි කියනවා වීරියයි කියලා. ස්වාමීනි ඔබ වහන්සේ දැන් අපිට වහදෙන කාරණාව ඒ වත්මන්නේ අපි නොඑක් සල්ලි හොයන්න හරි එහෙම දේවල් වලට අපි ඒ අරගන්න වීරියත් එක්ක මේ අකුසල ධර්මයන් බැඳිලා යනවද ස්වාමී? ඉතින් මෙහෙම හිතන්නකො මහත්තයා උදේ ඉඳලා හැන්දෑ වෙනකල් මහන්සියලා මහන්සියලා පුදුම වීරියකින් සල්ලි වෙනවා කියන කතාවක් එනවා කියනකොට මනුස්සයෙකුට අපි විවරේ පාවිච්චි කරනවා. ඒ මනුස්සයා හිතට රාගයක් කෙනෙකුට පාලනය කරන්න පුළුවන්ද? තරහක් කෙනෙකුට පාලනය කරන්න පුළුවන්ද? ඇත්තටම මේ ආර්ය විනයට අනුව ධර්මයට අනුව ඔහු කුසීතයි කියන ගණයට වැටෙන්නේ. වීරියවන්තයි කියන ගණයට නෙවෙයි. ස්වාමීනි අවසරයි මේ විහිරය වීරිය තමයි විවිධ ආකාරයෙන් විභාග කොට අපි දැනගන්නට යෙදුනේ ස්වාමීන් ධර්මයට අනුව. මේ ස්වාමීන් දැන් අකුසලයේ යටපත් කරන්න Taman තුල තියෙන්න ඕන වීරිය. ඒ වගේම මේ උපදින්න මේ නූපන් අකුසලයේ යටපත් කරගන්න Taman තුල වීරිය පවත්වන්න ඕන විදිහ අපි කොහොමද ස්වාමීන් මේක දැන් මෙහෙම හිතන්නකෝ අර මේ ඔන්න බොන කෙනෙක් ඉන්නවා. බොන කෙනා ඒ බොන එක නතර කළා. ඒතර බොන එක නතර කළා කියන කේ අර්ථය තමයි ඔන්න උපන් අකුසලයක් තිබ්බා. ඒ අකුසල් මේ ප්‍රහාණය කළා. එතකොට මෙයා දන්නවා දැන් මම පාටි එකට ගියොත් බොන්න පටලැවෙන්න පුළුවන්. තේරෙනව නේද? එතකොට අහවලා ළඟට ගියොත් බොන්න පටලැවෙන්න පුළුවන්. ඒ අවස්ථාව මඟ අරින්න වීර්ය කරනවා. අන්න නෝපං අකුසලේ නෝපද වීම පිණිස වීර්ය කරනවා. ඊළඟට ෆෝන් එකට ඉන්ටර්නෙට් එකට ඇබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නවා. එතකොට එයා ඒක අත්හරිනවා. ඕන වීරිය. එතකොට එයාට හිතෙනවා මං ආයෙ ෆෝන් එකක් ගත්තොත් එහෙම ආයෙ ෆෝන් එක පාවිච්චි කරන්න ගියොත් එහෙම ආයෙ මං ආයෙ ඔකට ඇදලා වැටෙයි. කියලා ඒ ආයෙ ෆෝන් පාවිච්චි නොකර ඉන්න වීරිය කරනවා. අත්හරින්නත් වීරිය කළා ආයෙ නොකර ඉන්නත් වීරිය කළා. ඒ නොකර ඉන්න වීරිය කළේ ආපහු නෝපං අකුසල් නෝපද වීම පිණිස කරන වීරියක්. මම ওই බාහිර කාරණාවක් ඇසුරෙන් එහෙම විදිහට විස්තර කළේ. ওই විදිහටම තියෙනවා. නෝපං කුසල් උපදවීම පිණිස වීරිය කරනවා. එතකොට සීල් සමාදන් වෙන්න. එතකොට එයා මේ සීල් සමාදන් වෙලා තියෙන වරුවයි නම් දවසම ඉන්න මහන්සි වෙනවා. ඊළඟට භාවනාව කරන්න පුරුදු වෙනවා. නිතර බණ අහන්න පුරුදු වෙනවා. ඔන්න නෝපං කුසල් උපද්දවනවා. ඊළඟට උපන් කුසල් වඩා වර්ධනය කරගන්න. එතකොට ධර්මයේ අහන එක තව තව ඉදිරියට කියවලා නැති ධර්මයේ තව අහන්න ආසයි. ඊට පස්සේ ත්‍රිපිටකය කියවන්න ආසයි. ඊළඟට භාවනාව අනේක ප්‍රකාර විදිහට දැන් භාවනාව ගැන විස්තර කරලා තියෙනවා. Tamanට ගැළපෙන භාවනාව නැවත නැවත දියුණු කරන්න ආසයි. ඊට පස්සේ භාවනාවෙන් සමානලාවට එක එක අත්දැකීම් එක්ක සමාන්ත එක එක දේවල් තේරෙද්දී ඒ වෙලාවේ ගුරු ඇසුරක් ලැබමින් ධර්මයට සංසන්දනය කරලා ඒ එක එක මතවාද දෘෂ්ටිවලට එන්නේ නැතුව කුසල් නිවනක් කරා කෙලෙස් අත්හැරීමක් කරා හිත පිහිටවගෙන යන්න එයා දක්ෂ වෙනවා. ඒක තමයි උපන් කුසල් මුලා නොවීම පිණිස කරන වීර්යය. නැත්නම් අපි හිතන්නකෝ දැන් Taman හොඳට සීල් රකින්න කෙනෙක්. එයා නික කට්ටියත් එක්ක ඉඳින් කියනවා මම නම් පොයට අට සීල් රකින්නවා. මේ නිතර පන්සිල් රකින්නේ කෝ ඉතින් අනිත් අය නෑනේ. මෙයාට කාලයක් යනකොට තේරෙනවා මම දැන් මේ සිල් රකිද්දි මම අත්ුක්කංශන පරවම්බනේට වෙලා. Taman උස්ක උසස් කරලා අනිත් අය පහත් කරනවා. දැන් ඇත්තටම සිල් රකින්න එක කුසලයක්. නමුත් ඒ කුසලෙන් එයා වෙන පාරක යනවා. එතකොට එයා කල්පනා කරනවා නෑ මං එහෙනම් මේ මගේ ಗುಣධර්ම අප්‍රකට කරගෙන ඉන්න ඕන. ආන මුලා වෙන්න දෙන්නේ නෑ. ඊළඟට සමාධිය ගැන කියෝ කියෝ යන්නේ නෑ. ඊළඟට සමාධිය මොනවා හරි තේරුණොත් වැටහුණොත් ආ මේක මෙහෙමයි ඔක්කොටම මේකයි වෙන්නේ කියලා. සියලු දෙනාටම සමාන අත්දැකීම් තියෙන්නේ කියලා එහෙම නැහැ. ඊළඟ මොනවා හරි මට අවබෝධ වුණා. ඇත්තටම අවබෝධ වුණා නම් යමක් දැන් කියන් හිතන්න කෙනෙක් ධර්මයේ පුරුදු කරන යනකොට හිතුණා මං සෝහන් වෙන්න ඇති දැන්. මම මාර්ගඵලයක් ලබලා ඇති කියලා. ඒකට කල්පනා කරනවා එයාගේ මාර්ගඵලයේ එයා මාර්ගඵල ලැබුවා කියලා ලෝකෙට 아무තු බණක් කියන්න බෑනේ. දැන් ලෝකේ දැන් මේ රහතන් වහන්සේලා බුද්ධ වචනේම නෙමෙයි කියන්නේ. ඒ වගේ තමන් රහත් වුණා නම් තමන් මගපල් ලැබුවා නම් ඒත් කියන්නේ ධර්මයේ. මොකද තමන් මගපල් ලැබුවෙත් ඒ ධර්මයේ නිසානේ. තමන් මේ බත් ටික කාලා නම් තමන්ගේ බඩ පිරුණේ. අනිත් බඩ ගින්නින් අයටත් මොනවද දෙන්න ඕන්නේ මේ බත් ටිකනේ. තමන් ගොසපුරව ගත්ත දෙන්නේ. සමාගයේ පිපාසයේ සංසිඳුනේ වතුරෙන් නම් අනිත් පිපාසෙන් එන කෙනාටත් වතුරනේ දෙන්න ඕන. පැහැදිලි නේද? Tamanට අමුතුවෙන් කෙනෙක් කියලා කියලා කියලා එහෙම එකක් නෙවෙයි නෙමේ. ආන් ඒ වගේ තමයි. උපං කුසල් දහන් ඒ විදිහට මුලාවටපත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය මිත්‍යා දෘෂ්ටික අදහස්, ආනම්මනං අදහස්, එක එක විප්‍රකාර අදහස් කරගෙන යන අය ඇත්තටම නිකන් ඔහේ පිස්සුවෙන් විකාරෙමුත් නෙවෙයි ඔය. එහෙමයි. ඒ අයත් නිවන් දකින්න ඕන කියලා මහන්සියලා මොන හරි ධර්මයක් හොයාගෙන ගිහිල්ලා මොකක් හරි වීරියක් කරලා මොන හරි ලැබිච්ච අත්දැකීමක් එක්ක තමයි පටලැවුනේ. පැහැදිලිද? ඉතින් ඒ නිසා අර උපන්නා වූ කුසල් දහම් මුලා වෙන්නේ නැතුව තියාගෙන ඉන්න යාට වීරිය උපකාරයක් ඕන. ඉතින් ඒ නිසා ওই විදිහට තමයි සතර ආකාර. තව තියෙනවා මහත්තයා සංවර ප්‍රධාන වීරිය කියලා. ඒ කියන්නේ ඉන්ද්‍රියන් සංවර කරගන්න කරන වීරිය. ඊළඟට අනුරක්ෂණ ප්‍රධාන වීරිය. කුසල් දහම් රැකගන්න කරන වීරිය. ඉතින් මේ විදිහට මේ මේ මේ කුසල් දහම් හතරම මේ විදිහට බෙදලා තියෙනවා. ඊළඟට වීරියේ තියෙනවා ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. යම් කුසල් දහම් අපි වඩන්න ලොකු ගැම්මක් හිතේ තියෙනවා. නමුත් ඒක එච්චරයි. ඒක කරගෙන යන්න බෑ. ඒකට ආරම්භක ධාතුව තියෙනවා. නික්කම ධාතු, පරක්කම ධාතු ඒක නෑ. මේක පවත්වාගෙන යන්න අවසානයක් කරා යන්න. ඉතින් ඒ නිසා වීරිය ඒ විදිහට බුදුරජාණන් වහන්සේ එක එක ආකාරයෙන් විස්තර කරලා තියෙනවා. ස්වාමීන් වීරිය අපි තුල වැඩි යන විට හිතේ සතුට ප්‍රමුදිතභාවයට ඉවහල් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එයාගේ ප්‍රමුදිතභාවයක් උපදීම පිණිස කුසල් දහම් මේ මනාව ඉස්මතු කරලා ගන්න ගන්න එයාව වටන්න නැතුව වීර්යය. ඒ කියන්නේ සැපයක් පිණිස ප්‍රමුදිත බවක් කරා ඔහුව තල්ලු කරගෙන යන්නේ වීරියෙන්. ස්වාමීනි බල ධර්මයක් විදිහටද වීරිය ඉන්ද්‍රියක් විදිහට ක්‍රියාත්මක වෙනවා බලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. වීරිය ගැන තව අපිට දැනගන්න ඕන කාරණාවක් තමයි මේ වීරිය ඇතිවීම පිණිස පවතින උපකාරක ධර්ම. එහෙමයි සර්. හරි උපකාරයි වීරියට මරණ සතිය. ඒ කියන්නේ මම මැරුණොත් දැන් පහුගිය කාලවල අර මිලේච්ච මිනිස් ඝාතනය සිද්ධ වුණානේ. ඉතින් ඒ මිලේච්ච මිනිස් ඝාතනයේදී මිනිස්සු මැරුණා. එතකොට ඒ දේවස්ථානවල වාහන ගෙනල්ලා නතර කරලා තිබ්බා ගෙනියන්න කෙනෙක් නැහැ. ඇයි ඒ වාහනේ හිටපු සියලු දෙනා මැරිලා. ඒ පැතිවල ගෙවල් තියෙනවා අයිතිකාරයෙක් නැහැ. පැහැදිලි නේද? එහෙමයි. එතකොට වීරිය තියෙන කෙනා කුසලයට පැමිණෙන කෙනා කල්පනා කරනවා අනේ මිනිස්සු හැම දෙයක්ම අතහැරලා මැරුණානේ. අපිත් මේ අතහැරලා අපිත් අතහැරලා මැරෙන්න සිද්ධ වෙනවනේ. කියලා මම කුසල් කරන්න ඕන කියලා අන්න වීරිය. වීරිය නැති පෞකාර මිනිස්යාට හිතෙන්නේ ඒ වහනේ කොහොමද මං ගන්නෙ? ඒ gedara කොහොමද අපි අල්ලගන්නේ? දැන් ඉස්සර රාජ්‍ය අත්හැරලා තපස් රැකලා තියෙනවා මේ තාපසයෝ. ඒදුර ඒ රජතුමා රට අත්හැරලා තාපස ජීවිතයට ගියාට පස්සේ සතුරු රජා එනවා ආක්‍රමණ කරන්න. සතුරු රජා ආක්‍රමණය කරන්න ආවට පස්සේ එයා දකිනවා මහ විශාල වස්තුවක් අත්හැරලා තාපසින් මේ රජතුමා තපස් රකින්න ගිහිල්ලා තියෙනවා. ඒදුර ඒ සතුරු රජා කල්පනා කරනවා අනේ මෙහෙමත් දේවල් අත්හැරියානම් මේ අපි මොකටද මේව අල්ලගන්නේ කියලා ඒ රජතුමා ගිහිල්ලා තපස්සා කළා. ඔය ජාතක කතාවල තියෙන සිද්ධියක් කිව්වේ. ඒ අය තමයි ගෞතම බුද්ධ ශාසනය නිවන් දැක්කේ. අවසරයි ස්වාමී. අපේ ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර සමග වැඳෙන්නේ. අපි පින්වත් ස්වාමීන් වහන්සේට පින්නෙමින් මේ උතුම් කාරණා අහලා දැනගනිමු. ස්වාමීනි මේ ජාතක කතාවක් මේ තේමිය කුමාරයා කුසලයේ පිහිටන්න පුදුම තරම් වීරියක් ගන්න මේ අවශ්‍යයි පුදුම වීරියක් මේක. එහෙමයි. ඒ කියන්නේ තමන් අකුසලයට වැටෙයි කියලා. ඒ කියන්නේ නෝපං අකුසල් නෝපදවීම පිණිස කරපු වීරියක්. එහෙමයි මේ ගොළුෙක් විදියට බීරෙක් විදියට අවුරුදු 16ක් අම්මෝ ඒ කරලා තියෙන වීරිය. එහෙමයි පුදුම වීරියක් ඒ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ මම අර ඉස්සලා කිව්ව කාරණාවට ආපහු පොඩ්ඩක් යන්නම්. ඒ තමයි මේ මරණ සතිය. එහෙමයි ස්වාමී. එතකොට අපි දැන් උදේ උදේ වාහනේට නගිනකොට වාහනවල යන්නේ මේවා යකඩ ගොඩවල්නේ. සමහරවිට අපි පරිස්සමින් ගියාට ඉස්සරහින් එන වාහනේ. ඒ නිසා වාහනේට නගිනකොට කල්පනා කරන්න මාගේ මරණය සිද්ධ වුණොත් මං දැන් වාහනේ යන ගමන් මොනවද කල්පනා කර කර යන්නේ. ඒතර මරණය ගැන හිතුවොත් තමයි එයාට වාහනේ යන ගමන් අකුසල් හිතන්නේ නැතුව කුසල් උපදින්න වීරිය ඇති වෙන්නේ. එතකොට ඔන්න ළමයි ඉස්කෝලේ යනවා. ඊළඟට මේ තව ළමයි ටියුෂන් යනවා. ඊළඟට රාජකාරි වලට යනවා. ඊළඟට අපිත් බනවලට යනවා. අපිට හිතනොත් ඒ වෙලාවේ මෙතන මොකක් හරි කරදරයක් අපිට වුණොත් මම මොන හිතෙන්ද මැරෙන්නේ? ඒ නිසා මරණය සිහි කරලා දැන් මං අද මැරුණොත් මම මොනවද මේ හිත හිතා ඉන්නේ කියලා කල්පනා කරනකොට වීරිය උපදිනවා. තවත් තියෙනවා මහන්තයා වීරිය උපදීන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විස්තර අනාගත බය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ අනාගතේ අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක් තමයි වයසට යන එක. ඒකට වයසට ගියාට පස්සේ ඇඟපත බැරි ගහිලා මේ වයසට ගියාට පස්සේ ಗುಣධර්ම දියුණු කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා වයසට ගියාට පස්සේ මේක කරගන්න බෑ. ඒ නිසා අනාගතේ වයසට යන්න කලින් අපි මේ කලු කෙස් තියෙන කාලෙම මේ ධර්මය පුරුදු කරන්න ඕන කියලා මහන්සි වෙන්න ඕන කියනවා. අන්න වීරිය. ඊට පස්සේ ඇති කරගන්න කියනවා මේ මොකද්ද මම ලෙඩ වෙන කෙනෙක්. දැන් ඇත්තටම ගොඩාක් ලෙඩ වුණාට පස්සේ ඊළඟට වයසට ගියාට පස්සේ තෙල් බෙහෙත් තියාගෙන ඔහොම තමයි ඉන්න සිද්ධ වෙන්නේ. හැමදාම ඉස්පිරිතාලේ ගිහිල්ලා හැමදාම වෛද්‍ය පරීක්ෂණ කර කර එහෙත් යනවා මෙහෙත් යනවා හැමදාම බෙහෙත් අපේ අහුරු ගණන් අපිට බෙහෙත් බොන්න වෙයි අනාගතේ. ඊට පස්සේ ඒවට බෙහෙත් හොයන ඒවයි වෛද්‍ය පරීක්ෂණ වලට දුවන ඒවයි ඒවයි ගමන් මහන්සියට බුදියා ගන්න ඒවයි අසනීපයි දවසින් දවස වැඩි වෙන ඒවයි මරණය පෙනිපෙනී ඉන්න වෙනවා. ඊට කලින් අහන බණක් අහන්න කිව්වා. ඊට කලින් කරන භාවනාවක් කරන්න ඕන. ඊට කලින් කරන වීරියක් කරන්න ඕන. අනාගත බය. මරණයටපත් වෙයි. මරණයටපත් වුණොත් මනුස්ස ජීවිතයේදී මේ පුරුදු කරන දහම් පරයය පුරුදු කරගන්න බැරුව යනවා. ඉතින් මේ විදිහට අනාගත බය ඊළඟට සංඝයාට වදාලා පින්වත් මහණෙනි සංඝ බේද එන්න කලින් කුසල් කරන්න. මේ බුද්ධ කාලය කිව්වේ. මොකද සංඝ බේදාවට පස්සේ බලන්න සංඝයාගේ මති මතාන්තර ඇති වුණාට පස්සේ අරහාන්දර මොකද්ද කිව්වේ මේ හාන්දර මොකද්ද කිව්වේ කියලා මේ බණහන පිරිසත් ඊට පස්සේ අර මේ සංඝ බේදේ තමයි ඉන්නේ. එතකොට අර බණ අහනවට වැඩිය වාද විවාද තර්ක විතර්ක බැනපු ඒවා ඒවා තමයි හොයන්නේ මේ බණ අහන්න ගිය පිරිසට වෙන දේවල්. ඉතින් සංඝයා බෙදෙන්න කලින් කුසල් කරන්න කිව්වා. ඊට පස්සේ කිව්වා යුද්ධ කල කෝලහල එන්න කලින් වීරිය කරන්න කිව්වා. ඕන්න දැන් හොඳටම තේරුණානේ. මේ කල කෝලහ ආවට පස්සේ මිනිස්යන්ට ආයේ ධර්මයක් සීකර ගන්න වෙලාවක් නැහැ. අපිට අපිට 100 කවුරු හරි පිහිටවන කල් මෛත්‍රියෙන් ඉඳපල්ලා සත්‍යක්‍රියා කරපල්ලා මේ විදිහට ಗುಣධර්ම ඒවා කළා රට ජාති ආගම වෙනුවෙන් මේකයි කරන්න තියෙන්නේ කියලා කියනකල් ධර්මයක් සිහි කරගන්න බෑ. එතකොට මේ ප්‍රවෘත්තිය බලන්නේ අද කී දෙනෙක් මැරිලාද? අද කී කොච්චර ආයුධ හම්බෙලාද? අද මොනවද වෙලා තියෙන්නේ කියලා හැම වෙලාවෙම මේක. මොන ගැහෙන කෙනෙක් කියන්නේ මෙහෙම වෙලාලුනේ මෙහෙම වෙලාලුනේ. එතකොට කටින් කට තුඩින් තුඩ මිනිසුන්ගේ යන්නේ කලකෝලහල කතා. ඒ කලකෝලාල කතාව ගියාට පස්සේ ඒ කාලේ ධර්මය සීකර ගන්න බෑ. දැන් මෙන්න උදා වුණා. ඒ නිසා තමයි හිමීට මේ දහම් වැඩසටහනක්වත් තියලා හිමීට ආපහු මේ මිනිස්යාට මනසට මේ දහමක් දෙන්න මේ සංඝයා කල්පනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ මේ වෙලාවෙත් අදපුද හොයන්න නැතුව. නේද? දැන් අපිට බෙහෙත් ඉන්ජෙක්ෂන් එකක් ගන්නකොට ඉන්ජෙක්ෂන් ඉන්ජෙක්ෂන් කට්ටේ දිගයි පල්ලයි ඔක හයියෙන් ඇනෙනවද රෙදෙනවද ඕවා හොයලා ඉන්න තුම් බෙහෙත විද්දා ගත්තා. ඒ නිසා මේ වැටිලා තියෙන අගාධේ මනුස්සයා ගොඩගන්න දහම්සෝයක් දෙද්දි ඇදකුද නම් හොයන්න එපා. ඒක ඔබට බොහෝ අයහපත පිණිස දුක පිණිස පවතින බොහෝ කාලයක්. මෛත්‍රී බුද්ධ ශාසනයවත් ඇද හොයන අයට නම් ධර්මයක් හම්බ වෙන්නේ මේ මේක ගොඩාක් පාණ්ඩිත්‍ය ගොඩාක් මේ දැනුමින් යුතු ගොඩාක් මිනිස්සු මැරිලා ගිහිල්ලා සතර අපාය ඉපදුනා. ගොඩාක් දැනුම තිබිලා, ගොඩාක් ඥානෙ තිබිලා, ගොඩාක් වාද විවාද, ගොඩාක් තර්ක විතර්ක, ගොඩාක් පොත්පත් ලියපු මිනිස්සු පවා මැරිලා ගිහිල්ලා දුගතිය උපන්නා. ඒ නිසා මේ වෙලාවේ මුලා වෙන්න එපා. මේ වෙලාවේ කුසලයට දැන දෙන්න. ධර්මයට දැන දෙන්න. එහෙම වුණොත් නම් පිහිටක් ගන්න පුළුවන්. ඒ නිසා මරණ සති ඊළඟට යුද්ධයේ ඒ ඊළඟට දුර්භික්ෂ කාලේ ඇයි කෑම බීම නැති කාලේ කන්න කොහොමද කන්න කොහොමද වියදම වැඩි ආදායම අඩුයි කිය මිනිස්සුන්ගේ කතාව තියෙන්නේ. ඒ කාලේ ධර්මයක් පුරුදු කරන්න බෑ. ඉතින් මේ වාගේ අපි හැම දිනාටම බයක් තියෙනවා අනාගතේ. අනිවාර්යෙන් ජාති ජරා මරණ ටික තියෙනවානේ. මැරිලා ගිහලා කොහේ ඉපදෙයිද කියන එක. ඊළඟට අපේ ජීවිතේ හානි වුණොත් ඒ වෙලාවේ අකුසල් සිතකින් නැතුව කුසල් සිතකින් මැරෙන්න අපි පුහුණුවක් තියෙන්න බෑ. ඒ නිසා මේ වීරිය කියන කාරණාවේදී ඉස්සර කරලා තියෙන මහත්යා වීරිය ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරපු දේශනා තියෙනවා. ගමනක් හෙට ගමනක් යන්න තියෙනවා නම් අද වීරිය කරන්න කියනවා. හෙට ගමන යනකොට අපිට කුසල් සීකරන්න ලැබෙන කාලය අඩුවෙනි කියලා. අද කරන්නේ හෙට ගමනක් යනවා නම් හෙට දුර ගමනක් යන්න තියෙනවා කියලා කලින් නිදා ගන්නවා. ගමනක් ගිහිල්ලාවට පස්සේ ඒ කාලේ වීරිය කළා තියෙනවා. අනේ ගමන යනකොට මට කුසල් දහම් දිනු කරගන්න බැරි වුණා. මේ ඒ නිසා මම ඉක්මනට දැන් වීර්ය කරන්න ඕන කියලා බණ භාවනා කරලා තියෙනවා. අද කරන්නේ දුර ගමනක් ගිහිලා ආපු ගමන් ගමන් මහන්සි කියලා නිදා ගන්න. ඊට පස්සේ ඉස්සර කරලා තියෙනවා ලෙඩ වුණ ගමන්. කල්පනා කරලා තියෙනවා මම ගොඩාක් ලෙඩ වුණා. ඒ නිසා මට ලෙඩ වෙලා මේ මේ දැන් කෑම බීම අඩු මේ අඩු ලෙඩ වුණ ගමන් කල්පනා කරනවා මම දැන් ලෙඩ වෙලා ඒ නිසා මම මේ ටිකක් නිදා ගන්න ඕන කියලා. මේ සාමාන්‍ය කුසිතගෙන. වීරිය ඒ කාලේ ලෙඩ වෙච්ච ගමන් වීරිය කරලා තියෙනවා. අනේ මං ලෙඩ වුණා මේකේ මරණය සිද්ධ වෙයිද කන් දන්නේ ඊට කලින් කියලා. ඔන්න ලෙඩෙන් සුව වුණා. අද කාලේ නම් කරන්නේ ඔන්න යාන්තම් ලෙඩේ සනීප වුණා විතරයි. යාන්තම් අඩු වුණා එඟපතට මාරුයි ටික දවසක් රෙස්ට් කරන්න ඕන කියලා. ඔන්න තව දවස් දෙක තුනක් පුදියා ගන්නවා. ඒ කාලේ කල්පනා කරනවා අනේ අමාරුවෙන් මම මේ ලෙඩෙන් නැගී හිටියේ ඒ නිසා ඉක්මනට කුසල් කරන්න ඕන කියලා ආයෙ වීර්ය කරනවා. ඊට පස්සේ ওই විදිහට ඊළඟට තව ඒ ඒ කාලේ වීර්ය අරමුණක් කරන් තියෙනවා ඕන කෑම පොඩ්ඩයි ලැබෙන්නේ. ඒතර කල්පනා කරනවා අද මට ලැබුණේ කෑම පොඩ්ඩයි මේක බණ භාවනා කරන්න හරි පහසුයි කියලා වීර්ය කරනවා. වීර්ය නැති කෙනා කල්පනා කරනවා අද පොඩ්ඩයි ලැබුණේ ඇඟටත් හරිනේ මේ නිසා පොඩ්ඩක් හාන්සි වෙන්න ඕන කියලා. ඊට පස්සේ කෑම වැඩි වෙනවා. ඒතර කෑම වැඩි වුණාට පස්සේ කල්පනා කරනවා අද ටිකක් කෑම උස්මුරතා වුණා. ඒ නිසා ටිකක් විවේකයෙන් ඉන්න ඕන අද කෑම ටිකක් වැඩි කියලා විවේක ගන්නවා. නමුත් වීරියවන්තයා කරන්නේ මද මට කෑම වැඩියෙන් මේ ලැබුණා ඒ වැඩියෙන් ලැබිච්ච එකේ වැඩියෙන් වීර්ය කරන්න ඕන කියලා වීර්ය කරනවා. එතකොට අර කල්පනා කර කර කර කර තමයි ඉතින් මේක කරගෙන යන්න තියෙන්නේ. ස්වාමීනි මේ ඔබ වහන්සේ සඳහන් කළ පරිදි අනාගත බය පරිද්දෙන්ම අපිට තියෙද්දි ඒ වගේම මේ ජරා මරණ කියන කාරණාවත් එහෙමම අපිට සම්මුඛ වෙද්දිත් ඒ ගැන හිත නොසිතා නොසිතා ඉන්නේ නැතුව මේ ගැන ධෛර්යය පිහිටවාගෙන විහිදෙන්න අපි කටයුතු කරන්නේ කොහොමද ස්වාමීනි? ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඉස්සර ගොඩාක් පින්වන්ත අය ඉන්නවනේ. පින්වන්ත අයට මොනවා හරි අනතුරක් කරදරයක් කියලා අහන්න ලැබිච්ච ගමන්ම එයා වීරිය කරනවා. ඒක හරියට අජානීය අශ්වයාගේ පිට නැගිටලා කෙවිත අතට ගන්නකොටම අශ්වය යනවා අය ගහන්න තියන්නේ ඒ කාලේ තමයි බුද්ධ කාලේ. ඒ කියන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දැක් අහන්න කියන්නේ අහන්න ලැබිච්ච ගමන් එයාට අහන්න ලැබෙනවා අහවල් ගමේ අහවල් කෙනා මැරුණා. අහවල් කරදරයටපත් වුණා කියලා ආරංචිච්ච ගමන් එයා කල්පනා කරනවා මටත් මොනවා වෙයිද? ඊට කලින් මම ಗುಣධර්ම දිනු කරගන්න ඕන කියලා. ඊට පස්සේ කල්පනා කරනවා මේ ඒ ආ රාජානි ආශ්‍රයා කෙවිත ගත්ත ගමන් දුවනවා වගේ. ඊට පස්සේ සමහර අයට අජානි ආශ්‍රය කියනවා කෙවිත ගත්තට දුවන්නේ නැහැ. ඌට පොඩක් වල්ගි අගට ගහන්න ඕන. ඒ වගේ තමයි යාට මේ මරණයක් හරේ මොනවා හරි දකින්න ලැබෙනවා. ඔන්න මේ මිනිසුන්ගේ ශරීර සුණු විසුණු වෙලා තියෙනවා. මිනිස්සු ගොඩාක් මැරිලා ඉන්නවා. ගම්වල මිනිස්සු මැරිලා ඉන්නවා. දකින්න ලැබෙනවා. දකින්න ලැබෙනකොට මෙයා ෂොක් වෙනවා. මෙයා කල්පනා කරනවා මට මොනවා වෙයිද දන්නේ මොකක් හරි මටත් පිහිටක් කරගන්න මේ හැම දෙයක්ම මිනිස්සු දාලා යනවා. අර වලගේ අගට තට්ටුවක් දාලා. තව සාජානියාස්ස කියන නෑ එයාට තට්ටු කරන්න ඕන. හොඳට ගහන්න ඕන. ඊට පස්සේ තමයි එයා දුවන්නේ. ඒ වගේ සමහර අයට ඉන්නවා මරණ ගැන ඇහුවත් ගානක් නෑ, මිනි දැක්කත් ගානක් නෑ. දැන් සමහර වෙලාවට මේ මිනිස්සු මැරෙන ඒවා බලන ෆෝන් එකෙම ඊළඟට එයාගේ මොන හරි විකාරයක් බලනවා. මේක පුදුම ලෝකයක්. එතකොට ඒ වාගේ ඒ වයයට වදින්නේ. ඔන්න ඒ වාගේ අර වලගෙට වැදලත් අස්සය දුවන්නේ. ඇඟට වදින්න ඕන. ආන් ඒ වගේ තමයි තමන්ගේ පවුලේ කෙනෙකුට කරදරයක් වෙන්නේ. පවුලේ කෙනෙකුට කරදරයක් වෙනකොට මරණයක් වෙනකොට කරදරවලටපත් වෙනකොට එයා කල්පනා කරනවා මට මොනවා වෙයිද දන්නේ නැහැ නිසා මං කුසල් කරන්න ඕන කියලා. සමහර අයට ඒමත් හරියන්නේ ආශ්‍රයාට ගහන්න ඕනේ ඇට ඇට මිඳුළු දක්වා හරි දෙන්න. එතකොට ඒක දුවනවා. ආන් ඒ වගේ තමයි. තමන්ට වෙන්න ඕන මොනවා හරි. තමන්ට මොනවා හරි වෙච්ච ගමන් ඊට පස්සේ තමයි තමන් වීර්ය කරන්නේ තමන්ගේ අතප්පයක් කැඩිලා හෝ ලෙඩ වෙලා හෝ මැරෙන්න ගිහිලා බේරිලා හෝ මොනවා හරි කරදරයකට තමන්පත් වුණාට පස්සේ තමයි ඉතින් ගොඩාක් ওই ධර්මය හොයාගෙන යන අයගේ ජීවිතවල තියෙනවා 60ක් විතරම Tamanට වෙච්ච කරදර නිසාම තමයි ධර්මයක් හොයාගෙන යද්දී ධර්මය හම්බෙලා තියෙන්නේ. හතරවෙනි කොටස. එතකොට ඔය ඔය හතරට හරි අහු වෙනවා නම් එයා අජානීය අස්සේ. ඔය හතරෙන්ම එයා වැඩ කරන්නේ නැත්නම් වල් අස්සේ. ශරණේ දාජානීය ගණයට වැටෙන්නේ නැහැ. ඒ නිසා Tamanටත් මොනවත් වෙලත් පරලොවක් ගැන හිතලා කුසලයක් ගැන හිතන්නේ නැත්තම් ඔහු ඒ අයට ඉතින් නිවනක් කරා යන්න මේ ජීවිතේ ගුණධර්ම වැඩින්නේ නැහැ. ඔබ මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදහම් පිළිසඳර සමග රැඳෙන්නේ පින ස්වාමින් වහන්සේ වීරිය පිළිබඳව කාරණාවත් අපට කරුණාවෙන් පහදලා දෙන්න. ස්වාමීන් වහන්සේ අපට මතක් කරලා දුන්නේ වීරිය පිණිස උපකාර ධර්මයන්. ස්වාමීනි මේ මිලිඳු රජතුමන් මේ කාරණා එකක් නොහැරයම මේ විමසන මේ අපූර්ව ක්‍රමය නිසා අපට අපට ධර්මයේ දායාදයක් ඔව් අපිට ලොකු ධර්ම දායාදයක් ලැබුණා මිලිඳු රජතුමා නිසා ඒ තමයි අපි ගත්තොත් එහෙම මේ මිලිඳු රජතුමා අර අහන ප්‍රශ්නෙට දෙන උත්තරේ අපේ නාගසේන මහරහතන් වහන්සේ ඒ තමයි මේ වීරිය ස්වභාවය අර පිටියක් වැටෙනකොට කරුවක් ගහනවා වගේ එහෙමයි ස්වාමී. ඊළඟට පුංචි සේනාවකට හොඳ සෙම්පතියෙක් වගේ ස්වාමී. වීරිය කියලා. ඉතින් ඒ නිසා හොඳට වීරිය කර කර ඊළඟට විඳින දුක් දැකලා ස්වාමිනේ ප්‍රතිභානේ අපිට අනුමෝදන් වෙන්නත් පුළුවනිද මේ මොහොතේ නාගසේනන් වහන්සේගේ ඔව් ඉතින් නාගසේන මහරහතන් මට නම් මේ මිලින්ද ප්‍රශ්නය ගැන මේ මේ පින්වත් මහත්මයා කතා වෙනකොට පුදුම හිතුනේ මේ මෙච්චර දහම් විග්‍රහය හැකියාවක් නාගසේන මහරහතන් වහන්සේට තිබුණානේ. නමුත් නාගසේන මහරහතන් වහන්සේ විචිත්‍ර ධර්ම කතික නෙවෙයිනේ. ඒ කියන්නේ ධර්ම කත විචිත්‍ර ධර්ම කතික නෙවෙයි කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. විචිත්‍ර ධර්ම කතික භික්ෂුන් අතර අග්‍ර කෙනා නෙවෙයිනේ. මෙච්චර විග්‍රහයක් කරන නාගසේනයන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂුන් අතර අග්‍ර කෙනක් නෙවෙයිනේ. ඊළඟට මෙච්චර ධර්ම විග්‍රහයක් කරන මේ නාගසේනයන් වහන්සේ මතක ශක්තියෙන් අග්‍රත් නැහනේ. ඒක මෙච්චර දහම් විග්‍රහයක් කරන උන්වහන්සේ දුත ගුණයෙන් අග්‍රත් නැහනේ. නාගසේන මහරහතන් වහන්සේ මෙහෙමනම් සාරිපුත්ත මහරහතන් වහන්සේ කොහොම ඇතිද? ආනන්දයන් වහන්සේ කොහොම ඇතිද? මහා කස්සප මහරහතන් වහන්සේ කොහොම ඇතිද? ඒ නිසා නාගසේන මිලින්ද ප්‍රශ්නේ කියවලා අවසානයේ මට නම් ලොකු පැහැදිලිමක් ඇතිුනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඒ කාලේ ශාස්ත්‍රීය ගෞරවය පෙරටු කරගෙන ශාස්ත්‍රීය වහන්සේ ජීවමාන වැඩ හිටපු නිසා සංඝයා හැම වෙලාවෙම ශාස්ත්‍රීය වහන්සේගෙන්ම ධර්මය ගත්තා. ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම මේ ධර්ම ස්වාමී. උන්වහන්සේ තමයි ධර්මයේ දෙන කෙනා. උන්වහන්සේ තමයි අමෘතයේ දන් දෙන කෙනා. අමතස්ස දාතා. ඒ නිසා රහතන් වහන්සේලා සියලු දෙනා බුදුරජාණන් වහන්සේගෙන්ම තමයි ධර්මයේ ලෝකෙට ලැබෙන්න සැලැස්වේ. නමුත් මේ කාලෙ වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා අවුරුදු 500ක් ගිහිල්ලා. ඒ නිසා නාගසේන මහරහතන් වහන්සේ තමන්ගේ පටිභාන ශක්තියෙන් අනේක ප්‍රකාර විදිහට මේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට මේ විදිහට දායාද කළා. ඒ නිසා ඒ උතුම් නාගසේන මහරහතන් වහන්සේව සිහි කර කර පින් අනුමෝදන් කරනවා. සිහි කර කර පින් අනුමෝදන් කරන්න ඕන නාගසේන මහරහතන් වහන්සේ. ඉතින් අනේ ඉතින් උන්වහන්සේගේ ධාතුන් වහන්සේ නමක්වත් ඉතින් නේද? අද කාලේ දැකවලා ගන්නවත් නැහැනේ මිනිස්සුන්ට නේද? අනේ ස්වාමීන් වහන්සේ පින් අනුමෝදනා පිළිබඳව අපේ හිත අවදි කළා. ස්වාමීන් මේ පොත සරල සිංහල අනුවාදයට පෙරළුණා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අතින් මෑතක ඊට පෙර ආතුව ඒ අපේ මාතෘ භූමියේ වැඩ වාසය කළ පූජනීය මහා සංඝරත්න වහන්සේ කලින් අවස්ථාවේ සම්මිති කුමරී සුමංගල ස්වාමීනි මේ මහා සංඝරත්නය උදෙසා අපි කවර ආකාරයෙන් මේ අනුමෝදනා සිදු කරන්නේ නැහැ කෙලෙහි ගුණ විදියට සිහි කරන්න ඕනේ උත්තරමයන් වහන්සේලා දැන් කොහොමදත් අපිට මේ ධර්මයේ කියවනකොට අපේ නාගසේන මහරහතන් වහන්සේ ගැන පහදිනවා. එහෙමයි. ඊට පස්සේ මේකේ සරලව අපිට මේ වචන ගලපලා අපේ භාෂාවට පරිවර්තනය වීම ගැන අපි පරිවර්තනය කරපු ස්වාමීන් වහන්සේලාට පහදිනවා. එතන අපේ ගුරු ස්වාමීන් වහන්සේ අපිට ලබලා දුන්න දායාදය ගැන අපි පහදිනවා. ඉතින් ඒ වාගේ ඒක සිහි කරන්න ඕන. සිහි කළා අර්ථයම අපි ගන්න ඕන. මොකද මේකේ අපි මුලා නොවීම පිණිස හොඳ ලස්සන අවවාදයක් මම දැක්කා ලොකු සාන්නංශයේ පෙරවදනේ. මේ පෙරවදනේ තියෙනවා මේ දැන් මේකේ ලස්සනට දහම් විග්‍රහය වෙනවනේ. එහෙමයි ස්වාමී. අද්විතීය ආකාරයෙන් ඉතින් ඒ ඒ කාරණාවේදී උන්වහන්සේ මම දැක්කා මේ මේ පෙරවදනේ තියෙනවා දැන් මේ තියෙනවා මේ මෙහි ඊතා කදිම උපමා රූපකයන් වරින් වර අපට හමු වේ. නාගසේන මහරහතන් වහන්සේ උපමා ඇසුරු කරමින් ඊතා සූක්ෂම ධර්මයන් විස්තර කොට වදාරන විට අප කල යුත්තේද ඒ උපමාවන්ට සතුටු වීම නොව එහි අර්ථ වටහාගෙන තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි අපට ප්‍රයෝජනවත් වන්නේ එයයි. ඒ උපමාවෙන් විස්තර කරන දේ හොඳට තේරුම් අරන් ඒ අර්ථය ගන්න එක තමයි අපිට උප මේ මේ අර්ථය පිණිස පවතින්නේ. පැහැදිලි නේද? දැන් එහෙම නැත්නම් අර මේ මොකද වඳුරට දැලිබිය හම්බුණා වගේ. ගොඩාක් ඒකනේ මේ නිකන් අමු ගිහියෝ. දැන් ගිහි මිනිස්සු ගිහි මිනිස්සු මොකක් හරි ධර්මයේ පොත්පත් ටිකක් කියලා දැනුමක් කියලා එකක් හදාගෙන ඒකෙන් වාද ප්‍රතිවාද කරනවානේ. ඒ තියෙන්නේ ඔක්කොම ඒ ඒ ඒ අර ධර්මයේ වරදවා ගැනීම. ධර්මයේ වරදවා ගැනීම. අද කාලේ නම් ධර්මයේ බබලවන්න ඕන කියලා කෙනෙකුට හොඳට හිතෙනවා නම් ගොඩාක්ම වටින දේ තමයි Taman ධර්මයේ හැසිරීම. ඊට පස්සේ ධර්මයේ හැසිරෙන ඊළඟට ධර්මයේ ගුණධර්ම පුරුදු කරන ඔන්න සංඝ නේතුරුන් වහන්සේ නව. ඒ ඊළඟට සංඝයාගේ යුතුයකමක් පරවාද මතනය කරන එක. ගිහියා වුණත් පරවාද මතනය කරන්න යන තමා තුළ ගුණවත් ධර්මයක් පිටව ගන්න. සමා තුළ ගුණධර්මයක් පිහිටව ගන්න නැතුව මේ මේ දහම් කතාව කරන්න ගියාට පස්සේ ඒකෙන් මම හිතනවා Tamanට නොදැනී Taman අතින් නොඑක් දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා. හේතුව තමන් තමන් ප්‍රතිපදාවට වැටිලා නැති නිසා. ස්වාමීන් වහන්සේ තාම ගෞරවයෙන් වන්දනා කරගන්නවා අද දවසේ අපට ලැබී තිබෙන කාලය නිමා වුණා. රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර